අරණ මහත්මයා තිරුවන් සරණයි ස්වාමින් වහන්ස තිරුවන් සරණයි මේ කොහොම හරි මම drive කරන ගමන් මේ <laughs> අහගෙන දේශනාව ඒ හින්දා මට ප්‍රශ්නයක් අහන්න පුළුවන් හරි ස්වාමින් වහන්ස දැන් ස්වාමින් වහන්සේ අපිට පැහැදිලි කරා දීර්ඝ වශයෙන් බුදුරජාණන් වහන්සේ යම් යම් අවස්ථාවල ඒ පුද්ගලයන්ගේ යහපත සඳහා තමන්ගේ මහා ප්‍රඥාවෙන් දැකලා ගර්හිත විදිහට ආමන්ත්‍රණය කරපු විතරක් නෙමෙයි ක්‍රියා කළ අවස්ථා තියෙනවා කියලා. නමුත් ස්වාමින් වහන්සේ දැන් ඒක සාමාන්‍ය අපි ඒ தത്വෙට ප්‍රඥාව දියුණු වෙලා නැති ඒ වගේම මේ தത്വයට සතිය සහ සම්පජාඤ්ඤය දියුණු වෙලා නැති අපි අහුවෙන්න පුළුවන් එක තැනක් නේද ස්වාමින් වහන්ස පාප ගර්හිතා වේශයෙන් වංචක ද්වේෂය ඒ කියන්නේ පාපයක් නැත්තම් ඒ වැරදි ක්‍රියාවක් පිළිබඳව අපි ඔය කියන විදියට ගර්හා කරනවා නම් කෙනෙකුට හදා ගන්න කියලා එයාව එහෙම කළත් අපි තුර අපිටම තේරෙන්නේ නැතුව දේශමූලික සිත් පහළ වෙන්න පුළුවන්. එතකොට එයා මෛත්‍රිය වගේ පෙනුනට එයාට උඩ සර්ෆේස් ලෙවල් එකකින් එයාට හිතුණට මම මේ දරුවට හරි මං කාට හරි කරන්නේ හොඳ දෙයක් කියලා ඒ වුණාට එයා තුල ඒ වංචක ද්වේෂය ඇති වෙනවා. ඉතින් ඔතන අපි ගොඩක් පරිස්සම් වෙන්න ඕනේ තැනක් නේද? මොකද කරුණු පැති දෙකක් මට හිතෙනවා. එකක් සතිය සම්පජන්ණේ ඉතාමත්ම හොඳට තියෙන්න ඕනේ. අනිත් දේ තමයි මම මේ යොමු කරන්න හදන දේ ඇත්ත වශයෙන්ම යහපතක් වෙනවද කියන එක එක එක ස්ටේජස් අනුව වෙනස් වෙනවා. මේ නේද ස්වාමීන් වහන්සේ. ඔව්. ඔව් තමයි ඉතාම වටිනා ප්‍රශ්නයක් ඇහුවේ. ඇත්තටම ওই කාරණය අපි මෙතනදී විශේෂයෙන් මතු කරලා අවධානය යොමු කළ යුතුම කතාවක්. මොකද දැන් අපි එතනදී පැහැදිලි කළේ මෙත්තාව කියන එක අපි පවත්වද්දී ප්‍රඥාවත් ඒක තුල තියෙන්න ඕන. එහෙම නැති වුණොත් අපේ අපේ මනසේ ස්වභාවය පිටට අඟවන්න ගියොත් එහෙම ඒක සමාජයට කරන හානියක් වෙන්නට පුළුවන්. ඒ වගේම හැම විටම අපි කියන දේ තමයි ප්‍රඥාව තමයි මේ සියලු ගුණාංගවල තීරකය. ප්‍රඥාව නැමැති තීරණාත්මක ගුණය නැතිනම් ඒ ඒ කාරණේ නැතිනම් එකම ගුණයක්වත් අවශ්‍ය ප්‍රමිතිය අවශ්‍ය මට්ටමට එන්නේ නැහැ. නමුත් ඔබතුමා සිහිපත් කළා වගේ හැම තිස්සෙම අපි පරිස්සම් වෙන්න වෙනවා මේ මේ කුසල මනෝභාවයන් පවත්වද්දී වංචක ධර්මවලට අපේ මනස හසු වෙන්න තියෙන ඉඩකඩ 100ට 99.9ක්ම තියෙනවා. ඒ මොකද දැන් මේ මේ සියලු ගුණාංග අපි පුරුදු පුහුණු කරන්නේ කෙලස් ප්‍රහාණය කරන ලද සිතකින් නෙමෙයි. අපි මේවා පුරුදු පුහුණු කරන්නේ කෙලෙස් සහිත පුද්ගලයෙක් හැටියට. සක්කාය දිට්ඨිය ඇතිවමයි අපි දැන් මේ අනිත් අයට උදව් කරන්නට වෑයම් කරන්නේ. එතකොට ද්වේෂය තිබියදීමයි අපි මේ මෙත් වඩන්න උත්සාහ කරන්නේ. මෝහය තිබියදීමයි අපි ප්‍රඥාවෙන් කල්පනා කරන්න උත්සාහ කරන්නේ. එතකොට අනුශය ධර්ම අපි ළඟ තියෙනවා. අර ලිම් පතුලේ තියෙන රොන් මඩ ටික වගේ මේවා තියෙනවා. එතකොට මේ ටික පොඩ්ඩක් යට කරගෙන තමයි අපි මේ මතු පිටින් තියෙන ජලයත් එක්කලා මේ සියලු කටයුතු කරන්න උත්සාහ කරන්නේ. එතකොට ඒවැ ඒ අවශ්‍ය ප්‍රමිතිය ගිලිහුණොත් සැනකින් අර රොන් මඩ ටික ඇවිස්සෙන්න පුළුවන්. ඉතින් අන්න ඒ අනතුර හැමතිස්සෙම මේක මේ මෙත් වැඩීමේදී විතරක් නෙමෙයි. දැන් මෙතනීමේදී මගේ මනස ඒ විදිහට වංචක ධර්මයකට හසු වේවි ඒ නිසා මම මෙතනදී වැඩි දේවල් කරන්න යන්න ඕන නැහැ. මම මෙතනදී මේ මෙත්සිත විතරක් පතුරවනවා කියලා යම්කිසි කෙනෙක් හිතන්න ගියොත් ඒත් අපි වංචක ධර්මයකට හසු වෙනවා. මොකක් නිසාද? අර අවශ්‍ය තරම් ප්‍රඥාව යොදා ගන්න නැතුව අවදි කරන්නේ නැතිව අපේ මනස වරදකට වැටෙයි කියන බය නිසා අර ලාමක මට්ටමේ අපි ඒක පවත්වාගෙන යන්නට උත්සාහ කරනවා. ඒකත් සුදුසු දෙයක් නෙමෙයි. අපි මෙතන ප්‍රඥාව අවදි කරගෙන කටයුතු කරන්න ඕන කියලා හිතනකොට දන්නේම නැතුව ඔබතුමා කිව්වා වගේ පාපගරහිතා වේශයෙන් අර වංචක ධර්මයක් හැටියට අපේ මනසේ ද්වේෂය මතුවෙන්නට පුළුවන්. ඉතින් ඒ නිසා මේ දෙපැත්ත ගැනම ඉතාම සැලකිලිමත් වෙන්න ඕන. ඉතින් ඒක මෙත්තඩීමේදී විතරක් නෙමේ අනිත් ගුණ ධර්මවලදීත් විශේෂයෙන්ම අවශ්‍යයි. ඒ නිසා පළවෙනිම පියවර තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන යමක් කරන්න කියන්න සිතන්න මුලින්ම අපි සිතා බලන්න ඕන න අත්තබ්බ්‍යාබාදාය සංවත්තති න පරබ්බ්‍යාබාදාය සංවත්තති න උභයබ්බ්‍යාබාදාය සංවත්ත මේක මට අනර්ථයේ පිණිස පවතින්නේ නැද්ද? ඒතර මට අනර්ථයේ පිණිස පවතිනවා කියලා කියන්නේ මම මේක ක්‍රියාත්මක කරන්නේ මොන විදිහේ හැඟීමකින්ද? ලෝභයද, ද්වේෂයද, මෝහයද? මොකද්ද මෙතන ක්‍රියාත්මක වෙන්නේ? එහෙම නැත්නම් ලෝකය මට අනුකූල කරගැනීමේ ආත්ම තෘෂ්ණාවද ඒ කිමදු මනෝභාවයක්ද මෙතන තියෙන්නේ මං කියන විදිහට අනිත් අය වැඩ කරන්න ඕන කියන එකද ඒ වැඩ කරන්නේ නැත්නම් මම ඒ අයට දඬුවම් කරනවා කියන ඒ මානසික தത്വෙද මෙතන තියෙන්නේ ඒක යලි යලි කල්පනා කරලා බලන්න දැන් සමහරට මතක ඇති අපේ ජීවිතයේ අත්දැකීමක් අපි පෙර අවස්ථාවල ධර්මදේශනාවලදීත් කියලා තියෙනවා සාකච්ඡාවලදීත් පැහැදිලි කරලා තියෙනවා එක් අවස්ථාවකදී මීට අවුරුදු 15කට 20කට විතර උඩදී අපි දානෙකට ගිය අවස්ථාවේ එක ස්වාමීන් වහන්සේ නමකට සෙන් ප්‍රතිශ්‍රාව හැදිලා උන්වහන්සේ අර මේ පහලට නාසය දිගේ හොටු ටික ගලාගෙන එනකොට උන්වහන්සේ ඒක සද්දය හෙන විදිහට ඉහළට අදිනවා. ඉතින් ඒක ඇහෙනකොට මට මතක් වුණා මම පැවිදි වෙච්ච මුල් කාලේ භාවනා කරන්නට මම කුරුණෑගල භාවනා ස්ථානයට ගිහිල්ලා ඉන්නකොට එක දවසක් යන්තමට එහෙම සද්ද ඇහෙන්න ඉහළට ඇද්දා කියලා ඒ ගුරුවරයා මට හරියට එවෙලෙම දානශාලාවේදීම මට දොස් කිව්වා. ඊටම නිග්‍රහශීලී. එතකොට ඔබ වහන්සේලා මොනවද මේ විනය කියලා ඉගෙන ගන්න මේ කෑම කන තන කොයි විදිහට හොටු අදින්න හොඳ නැහැ කියලා තේරෙන්නේ නැද්ද? ඒකට වෙනම ශික්ෂාපදයක් පනවලා නැති වුණාට අනිත් ශික්ෂාපද ආශ්‍රයෙන් ඒවා තේරුම් ගන්න ඕනේ නේද? මේ විදිහට ගොඩාක් කරුණු කිව්වා. ඉතින් එදයින් පස්සේ මම අද වෙනකන්වත් ආහාර පාන තියෙන තැනක වැඩි පිරිසක් ඉන්න තැනක මොනම විදිහකින්වත් ඒ විදිහට සම්ප්‍රතිශ්‍රාව හැදුනොත් ඒක සද්දය ඇහෙන්නේ නැති වෙන්න හොටු ටික පිහදා ගන්නවා මිසක් කොහොමවත් සද්දය ඇහෙන විදිහට ඉහළට අදින්නේ නැහැ. ඉතින් දැන් අර පොඩි හාමුදුරු පොඩි හාමුදුරුවෝ කිව්වට උන්වහන්සේ වයසින් අපට වඩා වැඩි. හැබැයි පස්සේ පැවිදි වෙච්ච නිසා උන්වහන්සේලා අපිව ගුරුවරු හැටියට සලකාගෙන කටයුතු කරනවා. ඉතින් ඒ නිසා මට ඕන වුණා දැන් මගේ ගුරුවරයා මට ඒ විදිහට නිග්‍රහශීලීව ඒ කාරණේ කියා දීපු නිසා මගේ ජීවිතයට මේක පාඩමක් වුණා. ඒ නිසා මේගොල්ලෝ මේ වැරද්ද කරනකොට කියා දෙන එක අපේ යුතුයකමක් නේද කියලා කල්පනා කළා මම හිතුවා මේක කියන්න ඕනේ හැබැයි ඔය වෙනකොටත් මම ඔය අභ්‍යාසය කරන කරනවා. මොකක්ද අභ්‍යාසය? යමක් එහෙම කියන්න කරන්න හිතුණන් පස්සේ මේක මම මොන අදහසින්ද ඇත්තටම කියන්නේ කියලා ටිකක් හිතලා බලන. ඒ නිසා එදත් මම කල්පනා කළා දැන් මම මේක කියන්න යන්නේ උන්වහන්සේ හොටු සූරණ එකෙන් මට අමාරු නිසා. ඉතින් එහෙම කල්පනා කරලා බැලුවහම මට හිතුණා නෑ. ඉතින් උන්වහන්සේ හොටු ඇද්දත් මෙතන කවුරු හරි මල මූත්‍ර කළා වුණත් ඒක මට එච්චර ප්‍රශ්නයක් නෙමෙයි. මට ආහාර ගන්න ඒක ගැටලුවක් නෑ. එහෙනම් දැන් මේක මේ මගේ අමාරුව සංසිඳව ගන්න කියන කතාවක් නෙමෙයි. ඊට පස්සේ මම කල්පනා කළා දැන් මේගොල්ලෝ මේ අපේ ශිෂ්‍යයෝ නිසා අපේ ශිෂ්‍යයෝ කියවට මං පැවිදි කරපු කෙනෙක් නෙමෙයි නායක හඳුරාගේ ශිෂ්‍යයෝ. හැබැයි උන්වහන්සේලා ඉතින් අපි ගුරුවරු හැටියට අපි දෙන උපදේශයන් පිළිගන්න. එතකොට දැන් මේ එබඳු අය අපේ අවවාදෙහි පිහිටන් ඕන අපට අනුකූල වෙන්න ඕන කියන අදහසින්ද මේක කියන්නේ. එහෙමත් මට ප්‍රශ්නයක් නැහැ. මොකද උන්වහන්සේලා පිළිබඳ මට අනිවාර්ය වගකීමක් නැහැ. නායක හඳුරු උන්වහන්සේලා පැවිදි කරලා තින්නේ උන්වහන්සේලාගේ විනය පිළිබඳ, සීලය පිළිබඳ නායක හඳුරු නිතර සැලකිලිමත් වෙනවා. නිසා මේක කිව්වත් එකයි නැතත් එකයි. හැබැයි මේක ඒ ඇගේ යහපත වෙනුවෙන් මට මගේ ගුරුවරයා දීපු උපදේශය වගේ මේ උපදේශය මේ සුදුසු මොහොතේ දුන්නොත් මේක උන්වහන්සේලාට යහපතක් වෙනවා කියලා මම ගොඩාක් පැති කල්පනා කරලා නෑ හානියක් වෙන්නේ නෑ කියන අදහසින් මම කල්පනා කළා මේක කියනවා. ඊට පස්සේ ආපහු මට කල්පනා වුණා දැන් උන්වහන්සේට විතරක් නෙමෙයි සෙන් ප්‍රතිශාව හැදෙන්නේ අනිත් අයටත් සෙන් ප්‍රතිශාව හැදෙනවා. ඒ නිසා කාටත් දැනගන්න මේක කියන එක හොඳයි කියලා දාන ඉවර වෙලා ආපහු අපි පන්සලේ වාහනේමයි ගියේ. එතකොට ආපහු වාහනයට ගොඩ වෙලා එනකොට මම ඉස්සරහ සීට් එක වාඩි වෙලා හිටියේ මම පිටිපස්සට හැරිලා මම කිව්වා සම්ප්‍රතිශ්‍රාව හැදුනන් පස්සේ දාන ගෙවල් වලට ගියන් පස්සේ සද්දය හෙන්න හොටු සූරණ එක සුදුසු නැහැ. ඒ වෙලාවට පොඩ්ඩක් නිශ්ශබ්දව නහය පිහදා ගන්න සැලකිලිමත් වෙන්න ඕන කියලා. එතකොට අර හාමුදුරුවන්ට එක පාට තරහ ගියා. තරහ ගිහිල්ලා උන්වහන්සේ කිව්වා මේ ඒකේ අමාරුව දන්නේ හෙම්බිරිස්සාව හැදිච්ච කෙනානේ කියලා කිව්වා. ඊට පස්සේ මම කිව්වා ඉතින් අපටත් හෙම්බිරිස්සාව හැදිලා තියෙනවා. ඒක දන්න නිසා තමයි මේ කියන්නේ. එතකොට උන්වහන්සේ ඒකට තව එකක් කිව්වා. ඊට පස්සේ ඔහොම දැන් වචන දෙක තුන හුවමාරු වෙනකොට මට දැනෙන්න ගත්තා දැන් මගේ මනසෙත් අර තිබිච්ච කරුණාව මෛත්‍රිය නෙමෙයි දැන් පොඩි ද්වේෂයක් වර්ධනය වෙනවා මොකද දැන් මං එහෙම එකක් කොහොමවත් බලාපොරොත්තු වෙන්නේ උන්වහන්සේගේ නමුත් දැන් උන්වහන්සේ එහෙම එකට එක කියනකොට අනිත් සියලු දෙනාගේ මනසත් දැන් කැළඹෙනවා මොකද එහෙම උන්වහන්සේ මට කතා කරයි කියලා අනික් අය අපේක්ෂා කළෙත් නෑ මම අපේක්ෂා කළෙත් නෑ දැන් ඔක්කොගෙම මනස කැළඹුණා කියලා මට තේරෙනවා තේරිච්ච නිසා දැන් මට ලැජ්ජාවකුත් ඇතිවෙනවා. ඒ ලැජ්ජාවත් එක්ක මගේ මනසේ කෝපය මතුවන. ඊට පස්සේ මම තේරුම් ගත්තා දැන් කරුණා මෛත්‍රියෙන් නෙමෙයි මේ සංවාදය යන්නේ. ඒ නිසා දැන් මෙතන කතා කරන්න සුදුසු වෙලා නැහැ. මම එහෙම නිශ්ශබ්ද. නිශ්ශබ්ද වෙලා මම පන්සලට ඇවිල්ලා මම ඇඳට ඇඳට ගිහින් ටිකක් හාන්සි වෙලා මම කල්පනා කළා කොතනද වැරදුනේ? මම ඊටාම හොඳට කල්පනා කරලා මම මේක මගේ ඕනකමට එහෙම නැත්නම් මට අනුකූල වෙන්න ඕන මට ඒක කරදරයක් කියලා එහෙම ගැටුමකින් නෙමෙයි මම මේක කිව්වේ. මගේ හිතත් පිරිසුදු කරගෙන උන්වහන්සේටත් යහපතක් කරන්නයි මම මේ වැඩේ කළේ. නම් මොකද්ද වැරදුනේ? කොතනද වැරදුනේ? එහෙම එහෙම නැවත නැවත කල්පනා කරනකොට මට හැඟුණා මගේ අතින්මයි වැරද්ද වෙලා තියෙන්නේ. මොකද්ද? මම කොච්චර සද්භාවයෙන් ඒක ක්‍රියාත්මක කළා වුණත් මම නුසුදුසු තැනක නුසුදුසු විදිහටයි ඒක කිව්වේ. එයි ඕනම කෙනෙක් තමන්ගේ පුද්ගලික අඩුපාඩුව පිරිසක් ඉදිරියේ කතා කරනවට කැමති නැහැ. දැන් මගේ අදහස උනේ උන්වහන්සේට විතරක් නෙමෙයි හෙම්බිරිස්සාව හැදෙන්නේ අනිත් අයටත් හෙම්බිරිස්සාව හැදෙනවා. ඒ නිසා මේක පොදුවේ කියා දෙන්න ඕන මේ සිද්ධිය මුල් කරගෙන. මම එහෙම සද්භාවයෙන් හිතුවට ඒක ප්‍රතිඵලය උනේ වෙන එකක්. උන්වහන්සේට ඒකෙන් ලැජ්ජාවක් ඇති වෙනවා. ඒතර Tamanට යම් කිසි කෙනෙක් කියන කරන දේ නිසා ලැජ්ජාවක් ඇති වෙනවා නම් ඒක කියන්නේ අම්මද තාත්තද ගුරුවරයාද බුදුහාමුදුරුවද කතාවක් නෑ. Tamanගේ මනසේ කෝපය මතුවෙනවා. ඒකයි ප්‍රත්‍යඥ ස්වභාවය. ඉතින් මම කල්පනා කළා එහෙනම් මමමයි වැරද්ද ඇති කරගෙන තියෙන්නේ. ඊට පස්සේ මම කල්පනා කළා දැන් මම කරපු වැරද්ද මං හදන්න කියලා මම උන්වහන්සේ ඉන්න ආවාසෙ පැත්තට ගියා. යනකොට උන්වහන්සේ කීප දෙනෙක් ස්වාමීන් වහන්සේලාත් එක්ක කතා කරගෙන හිටියා. ඉතින් මට දැන් උන්වහන්සේගෙන් සමාව ගන්නත් බෑ මගේ අතින් මේ වැරද්ද වුණා කියන්නත් බෑ මොකද එහෙම කියන්න ගියොත් ආයෙ අවවාදයක් දෙන්න බැරි වෙනවා හැබැයි මේක paludu වීම සැකසුවේ නැත්තම් දිගින් දිගට මේ ගැටලුව යනවා මොකද උන්වහන්සේගේ මනසේ ඇති වෙච්ච ඝෂ්ටනයත් එක්කලා දැන් මගේ මනසෙත් ප්‍රතිවිරුද්ධ ඝෂ්ටනයක් මතුවෙන්න ගත්තා මොකද මට කල්පනා වෙන්න ගත්තා ඉතින් අනවශ්‍ය විදිහට අනිත් අයගේ ගෝලයින්ට උපදෙස් දෙන්න ගියාම ඔහොම තමයි වෙන්නේ කට පියාගෙන හිටියනම් එච්චරනේ අනවශ්‍ය වැඩ කරන්න ගිහිල්ලා මේකුණ මීට පස්සේ නම් මොකක්වත් උපදේශයක් දෙන්නව දැන් ඔහොම මහ අරගලයක් මගේ මනසෙත් මතුවුණා. ඉතින් අන්තිමට මම කල්පනා කළා ඇත්තටම මට කිසිම උපදේශයක් නොදී පැත්ත කරලා ඉන්න පුළුවන්. ඒක මගේ වගකීමක් නෙමෙයි. හැබැයි යුතුයකමක් ඉටු කරන්නයි මම උත්සාහ කළේ. ඉතින් ඒකත් මට පැත්තකට දාලා නිකන් ඉන්න පුළුවන්. ඒගොල්ලෝ ඒක ගන්න ලෑස්ති නැත්තම්. හැබැයි දැන් මේක මෙතනින් අතහැරලා දැම්මොත් උන්වහන්සේගේ මනසේ ඒ මගේ පිළිබඳ වැරදි අදහස වර්ධනය වෙනවා. ඒතර මගේ මනසෙත් මේක ටිකෙන් ටික නොරොස්නා ගතියක් හැටියට වර්ධනය වෙන්න පුළුවන්. එතකොට අපි දෙන්නට දෙන්නගේ මනසේ මේ මානසික தત્ත්වය වර්ධනය වුණොත් අපි දෙදෙනා වෙනදා වගේ ප්‍රියශීලීව කතා බහ කරන, ඇසුරු කරන, හමු වෙන එකෙන් ටිකෙන් ටික ඈත් වෙනවා. එහෙම ඈත් වෙච්ච ගමන් මට හිතවත් පිරිසකුත් හැදෙනවා උන්වහන්සේට හිතවත් පිරිසකුත් හැදෙනවා පන්සල දායක පිරිස ඔක්කොම දෙකඩ වෙන්නට මේ එක කාරණේ හේතු වෙනවා ඒ අපරාධය මගේ අතින් නොවිය යුතුයි. ඒ නිසා මම මේක සමනය කරන්න ඕන කියන අදහසෙන් තමයි මම ගිහිල්ලා උන්වහන්සේට මම කිව්වා මට මේ pāli වචනයක් බලා ගන්න ඕන මට pāli શબ્දකෝෂය දෙන්න පුළුවන් මගේ ළඟත් එකක් තිබුණා නමුත් උන්වහන්සේත් එක්ක කතා කරන්න ක්‍රමයක් හදා ගන්න ඕන නිසා මම ඒක ගිහින් කිව්වා උන්වහන්සේ ගණන් ගත්තේවත් නැහැ නෑ වුණා වගේ හිටියේ ඊට පස්සේ මම ආයෙ පාරක් උන්වහන්සේගේ නම කියලා මම කිව්වා මට pāli શબ્දකෝෂය පොඩ්ඩක් දෙනවද දැන් ගන්න පුළුවන්ද කියලා මම උන්වහන්සේ ඉන්න කුටිය පැත්තට ගියා. එතකොට ඉක්මනට උන්වහන්සේ ඇවිදින් දෑතින්ම අරගෙන මගේ අතට ඒ පොත දුන්නා. එච්චරයි කළේ. ආයේ වැරද්දක් වුණා කියන්න ගියෙත් නෑ, සමා වෙන්න කියන්න ගියෙත් නෑ. මම මෙහෙම හිතාගෙන ගියේ මොකුත් කියන්න ගියේ නෑ. පස්සේ එදාම හවස අපිට සෙත් පිරිතකට යන්න තිබුණා. නායක හඳුරේ මමයි උන්වහන්සේ තවත් ස්වාමීන් වහන්සේලා කීප නමක් ගියා. ඊළ වාහනේ බහිනකොටම උන්වහන්සේ මගේ ළඟට ඇවිදින් කිව්වා මේ මට මේ හෙම්බිරිස්සාව නිසා දැනුත් හරියට හොටු ගලනවා මම සද්දය හෙන්න නැතුව හිමින් සැරේ ලේන්සුව ළඟින් තියාගෙන පිහදදා ආවේ කියලා කියනවා. දැන් මේ වචන ටිකේ තියෙන්නේ මොකද්ද ඔබ වහන්සේ දීපු අවවාදේ මම තේරුම් ගත්තා ඒක පිළිපදිනවා මේ දැම්ම ඉඳන් මම ඒක ක්‍රියාවට නංවන්න පටන් ගත්තා. ඉතින් එතක ඇයි එහෙම උන්වහන්සේට එහෙම එහෙම ප්‍රතිචාරයක් ආවේ මොකක් නිසාද? දැන් උන්වහන්සේටත් දැනෙන්න ඇති දැන් මම අවවාදයක් දුන්නා උන්වහන්සේ ගැටුණා එතකොට එහෙම ගැටිලත් ඒකෙන් මම කුපිත වෙන්නේ නැතිව මම ආපහු උන්වහන්සේ ළඟට ගිහිල්ලා කතා කළා එහෙනම් මම උන්වහන්සේ මම මේ හාමුදුරුවොත් එක්කලා එහෙම ගැටුමක් තියාගන්න සුදුසු නැහැ නේද උන්වහන්සේලා සත්භාවයෙන් නේද මේ අපට උපදෙස් දෙන්නේ කියන කාරණා ටික උන්වහන්සේ හිතන්න ඇති ඉතින් ඒ ගැටලුව එතනින් සම්පූර්ණයෙන් අහෝසි වුණා විතරක් නෙමේ ඊට පස්සේ පෙරටත් වඩා උන්වහන්සේලා අපි කෙරෙහි ගෞරවයෙන් විශ්වාසයෙන් අපි යමක් කිව්වොත් ඒකට එහා කියන්න කරන්න යන්නේ නැතුව සැබවින්ම මේ උපදේශය දෙන්නේ යහපතක් කරන්නයි කියන අවබෝධය ඇතිව අන්‍යෝන්‍ය වැටහීමෙන් කටයුතු කරන්න ඒ සිද්ධිය උපකාරයක් වුණා. ඉතින් අන්න ඒ විදිහට අපි යමක් කරනකොට කියනකොට තීරණ ගන්නකොට හරීම පරිස්සමෙන් හිතන්න ඕන. දැන් බුදුරජාණන් වහන්සේ අම්බලන්ටික රාහුලවාද සූත්‍රයේදී දේශනා කරනවා ඔය ප්‍රත්‍යවේක්ෂණය ක්‍රියාවට කලිනුත් කරන්න ඕන. ඒ ක්‍රියාව කරන මොහොතෙත් කරන්න ඕන. ක්‍රියාවෙන් පසුවත් කරන්න. දැන් මම ක්‍රියාවට කලින් කල්පනා කරලා බැලුවා මේක මට අනර්ථයක්ද අනිත් කෙනාට අනර්ථයක්. ඒතර මට කිසිදු අනර්ථයක් පේන්නේ ඊට පස්සේ කියන වෙලාවෙත් මම හොඳ කල්පනාවෙන් තමයි කිව්වේ. ඒ නිසා තමයි අර කෝපේ මතුවීගෙන එනකොට මට ඒක යටපත් කරගන්නට ඒක නවත්තන්න පුළුවන්. පස්සෙත් මම ප්‍රත්‍යවේක්ෂා කරලා බලලා. හැබැයි පස්සේ ප්‍රත්‍යවේක්ෂා කරලා බලනකොට මෙතන ප්‍රශ්නයක් ඇති වෙලා. ඒතර ඒ ඒ ප්‍රශ්නය කලින් ප්‍රත්‍යවේක්ෂා කරද්දි දැක්කේ නැහැ. එතකොට අපි ඔබතුමා කිව්වා වගේ අපි දේවල් තීරණය කරන්නේ අපට දැනට තියෙන ප්‍රඥාව. එතකොට දැනට තියෙන ප්‍රඥාවෙන් දේවල් තීරණයකට දැනට තියෙන ප්‍රඥාව පරිපූර්ණ ප්‍රඥාව නෙමෙයි. එහෙමනම් ඉතින් අපි කෙලෙස් සහිතව ඉන්නේ නැහැ. එහෙමනම් අපි සර්වඥ වෙන්න ඕනේ. එතකොට දැනට තියෙන ප්‍රඥාව ප්‍රමාණවත් නැති වෙනකොට ඒ ප්‍රඥාවෙන් කල්පනා කරලා අපි දේවල් කරනකොට බොහෝ අඩුපාඩු සිද්ධ වෙනවා. ඒ අඩුපාඩුව සහ ඒක උනේ කොහොමද? ඒක සකසගන්නේ කොහොමද කියන ටික අපිට සොයන්න පුළුවන් පසු ප්‍රත්‍යවේක්ෂාවෙන්. පූර්ව මොංචන අපර పూර්ව අවස්ථාවෙත් ප්‍රත්‍යක්ෂා කරන්න ඕන කරන මොහොතේ තමන්ගේ මනස ගැන අවදියෙන් ඉන්න ඕන පසු අවස්ථාවේදී ප්‍රත්‍යක්ෂා කරලා බලන්න. එතකොට එහෙම බැලුවෙන් පස්සේ තමයි අපට අතිරේක ප්‍රඥාවක් වර්ධනය. මෙතෙක් අපි නොදකපු මෙතෙක් අපි තේරුම් අරන් නොතිබිච්ච සියුම් තනක් අපි එතකොට තේරුම් ගත්තා වෙනවා. මෙන්න මෙහෙමයි ප්‍රශ්න නිර්මාණය. මෙහෙමයි අනර්ථය සිද්ධ වෙන්නේ. අපි අපේක්ෂා නොකලට හානි වෙන්නේ මෙන්න. ඔය විදිහට අපිට අරහත් තත්වයටපත් වෙන තෙක්ම මේ ಗುಣධර්ම සංශෝධනය කරමින් කරමින් යලි යලි ප්‍රත්‍යවේක්ෂා කරමින් වර්ධනය කරන්න සිද්ධ වෙනවා. එහෙම නොවන හැම තැනකම මෙත්සිත පිළිබඳව විතරක් නෙමේ හැම ගුණයක් පිළිබඳව අපි වංචක ධර්ම වලට හසු වෙන්න පුළුවන් ඔය කියන ප්‍රත්‍යවේක්ෂණය අපි පුහුණු කළේ නැතිනම්. ඒ නිසා ඔබතුමා මතු කරපු ප්‍රශ්නේ ඊටම වටිනවා. අර සමහර කෙනෙකුට ගන්න පුළුවන් නෑ මම මෙත්සිත තියාගෙනයි මේ කෑ ගහන්නේ මම මෙත්සිත තියාගෙනයි මේ තරවටු කරන්නේ එහෙම නැත්තම් මේගොල්ලෝ හදන්න බෑ කියලා එයාටත් හිතෙන්න පුළුවන් අනිත් අයටත් එහෙම කියන්න පුළුවන් නමුත් ඇතුළත මෛත්‍රිය නැති වෙන්න පුළුවන් ඒ වගේම මෛත්‍රිය තියනවා මෛත්‍රියත් එක්ක කටයුතු කරනවා හැබැයි ප්‍රඥාව නොතිබුණොත් අර වගේ ඔය මම කිව්ව සිද්ධිය වගේ ඊටාම හොඳට හිතලා බලලා කල්පනා කරලා කළා වුණත් එතනට අවශ්‍ය තරම් ප්‍රඥාව නොතිබුණොත් අපි කරන ක්‍රියාවේ මෙත් සිතින් කළා වුණාට එකෙන් හානියක් වෙන්න පුළුවන්. ඒ නිසා තමයි අනුන්ට සිද්ධ වෙන්නේ මොකද්ද කියන එක ගැන සැලකිලිමත් වෙන්න කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළා. ඒ නිසා තමන්ගේ පැත්ත සහ අනුන්ට ඒන් සිද්ධ වෙන ප්‍රතිඵලය කියන මේ දෙපැත්තම නැවත නැවත ප්‍රත්‍යවේක්ෂා කළොත් තමයි අපිට තමන්ගේ මනස වංචක ධර්ම වලින් රැකගන්නත් පුළුවන්. අනුන්ට කරන යහපත වඩා සූක්ෂම විදිහට හානි පරිමෙන් අවම කරන ඒ යහපත කරන්න අපිට සැලකිලිමත් වෙන්න පුළුවන්. ඉතින් ඔය ඒ ටිකට ප්‍රඥාව තියෙනවා. ඉතින් ඒ ප්‍රඥාවෙන් තමයි මේ මෙත්තාව වඩා තීව්‍ර වෙන්නේ. අනිකුත් ගුණ ධර්මත් එහෙමයි. එහෙමයි ස්වාමීන් වහන්සේ ස්වාමීන් වහන්සේ එතෙන්දී විශේෂයෙන් ඊ타මත්ම වැදගත් කරුණක් මතු කරා මේ අපිට මේ මේවත් පෙන්වලා දෙනකොට අපි බය වෙලා ඒවා නොකර ඉන්න ඕනේ අපි පුහුණු කරන්න ඕනේ දිගටම වැරදි වැරදි හරි ඒ වගේම ස්වාමින්වහන්සේ දැක්වුව ක්‍රමවේදය බොහොමත්ම ප්‍රායෝගික ක්‍රමවේදයක් වෙනවා ඒත් එක්කම තවත් ඕකේ අපිට ස්වාමින්වහන්සේ ඉස්සෙල්ලා යටින් යන්තම් මතු කරලා පෙන්නවා තවත් අපිට පේන්නේ නැති දෙයක් තියෙනවා දැන් ගුරුවරු වශයෙන් ඒ කියන්නේ අපි යම් කෙනෙකුට කියලා දෙනකොට ඒ කියලා දීම තුලම අපිට හැඟීමක් එන්න පුළුවන් මම ඔබට වඩා දන්නවා දන්නවා කියන්නේ I am holier than thou ඉංග්‍රීසියෙන් කියමනක් තියෙනවා ඒ වගේ මානසික තත්ත්වයක් එනකොටම සක්කාය දිට්ඨිය නිකම් උඩට යනවා එහෙම දෙයක්ත් තියෙනවා සාමාන්‍යයෙන්. ඒ නිසා තමයි අර මගේ මනසට කෝපය මතුනේ. අර දැන් උන්වහන්සේ එහෙම මට විරුද්ධව යමක් කියයි කියලා මම කොහොමවත් අපේක්ෂා කරලා තිබුණේ නැහැ. එහෙම එකක් ඊට කලින් වෙලා නැති නිසා. දැන් අර පිරිස ඉදිරියේ මම වැඩිහිටි භික්ෂුවක් හැටියට ඒක කියනකොට ඒකට එක එක කියාගෙන එනකොට අනිත් අය ඉදිරියේ මමත් ලොකු ලැජ්ජාවකටපත් වුණා. ඒතකොට මේ ලැජ්ජාවත් එක්කලා කෝපයක් මතුවෙනවා. මොකද මම කියන දේ අනිවාර්යෙන් උන්වහන්සේ පිළිගත යුතුයි. එතකොට දැන් කල්ැතුව මං මගේ මනසේ එහෙම දෙයක් තියෙන බවක් මම දන්නේවත් නැහැ. හැබැයි දැන් මේ ප්‍රශ්නේ මතුවෙනකොට තමයි මේ කෝපේ මතුනේ. ඇයි කෝපේ මතුනේ? එහෙමනම් ඒ වෙනකොට මගේ මනසේ තිබිලා තියෙනවා මං කියන එක උන්වහන්සේ අවිවාදයෙන් පිළිගත යුතුයි කියන එක. නමුත් එහෙම එකක් මට කලින් මගේ මනසේ තියද කියලා දැනෙලා තිබුණේ අන්න ඒ වගේ අපි නොහිතන ගොඩාක් දුර්වලකම් මතුවලා එන්න පටන් ගන්නවා මේවා ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරනකොට. ඉතින් අර ප්‍රත්‍යවේක්ෂණයෙන් තමයි අපිට හැම පැත්තක්ම හඳුනාගෙන සකස් කරගන්න වෙන්නේ. ඊමයි ස්වාමීන් වහන්සේ ඊටමත් පැහැදිලි තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි.